කාත් එක්කද මේ තරගය? අකුසලයක් එක්කයි මේ තරගය. හරිද? කෙලෙස් එක්කයි මේ තරගය. එතකොට මේ ළඟම තියනවා පුරුදු කරන්න ඕන හැම එකක්ම තියාගෙන අපි මොකද කරන්නේ? නව මහා විදර්ශනාවෙන් නම් පටන් ගන්න යන්නේ. නේද? ඒක ඕන එකක් වෙනවා. නව මහා විදර්ශනාව කියන්නේ සතිපට්ඨානය කියන තැන. එතකොට සිහිය පිහිටවා ගන්න නම් මේ සියුම් සියුම් තැන්වලදී නේද? Taman සාමාන්‍ය ජීවිතයේදී හැම ඉරියව්වකදීම තමන්ට කුසලය අකුසලය ඔය විදිහට දුරු කර කර දුරු කර කර දුරු කර කර වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට කේලම් මේ කේලම් කියන්න පින්නත් නේ ඒ කියන්නේ පිසුනා වාචා කියන එක. කේලම් කියන්නේ මේ හිත හැම වෙලේම මොකද වෙන්නේ හුඟක් වෙලාවට ඊර්ෂ්‍යාව වගේ දේවල් ඇති වෙලා කෙනෙක්ගේ දියුණුව දැකලා කෙනෙකුට කරදර කරලා නැත්නම් තරහින්ද වෙන්න පුළුවන් වෙනත් සිතුවිලි හින්දා මොකද වෙන්නේ කේලම් කියන පැත්තට බරයි. නේද? හරියට කියනවා. මේ මම මෙහෙම කියන්නම්. කේලම් කියනකොටම පින්නන්නේ හුඟක් අය කල්පනා කරනවා අර මහා විනාශ වෙන කේලම් වගේක් තියෙනවා. නේද? මහා විනාශ සිද්ධ වෙන කේලම් නම් අපි කියන්නේ අපේ සල්ලේකේ කොහොමද සාමාන්‍ය? නේද? පොඩි පොඩි කේලම් ටිකක් පොඩි පොඩි කේලම් ටිකක් කේලම් කියන තැන හැබැයි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. යමෙකුගේ යහපත සඳහා. දැන් අපි හිතමු ගෙදරක ඉන්න දුවෙක් කියලා. අපේ අල්ලපු ගෙදර, Taman ජීවත් වෙන තැන අල්ලපු ගෙදර දුවෙක් ඉන්නවා. බොහෝම හොඳ කෙනෙක්. බලනකොට දකින්නවා නගරයේදී මෙයා කතා නොකළ යුතු කෙනෙක් එක්ක කතා කරනවා දකින්න. මේක ඇවිල්ලා එහා ගෙදර ඉන්න Tamanගේ ඒ සහෝදරයින්ට කිය යුතුද නැද්ද? මොන චේතනාවෙන්ද කියන්නේ? අර ළමයා මහා අමාරුවක වැටේ. එහෙනම් ඊට කලින් කියන්න ඕනේ කියලා කියෝලා බිඳලා හොඳ වැඩක් කරන්නම්කෝ කියලා සිතුවිල්ලෙන් කිව්වනම් කියලාමත් වෙනවා. නැත්තම් ওই මිනිස්සුන්ගේ මහාන් තත්ත්වකමට මං කියන්නම්කෝ මේක ගිහිල්ලා කියලා කිව්වනම් කියලාමත් වෙනවා. නෑ බින්නන්නේ සත්භාවයෙන් ඒක කිව්වනම් ඒක කියලාමත් වෙන්නේ නෑ. එහෙනම් යහපත් සිතුවිල්ලකින් යහපත් චේතනාවකින් කෙනෙක්ගේ යහපත සඳහා කෙනෙක්ගේ දෙයක් තවත් කෙනෙක් එක්ක කීම කියලාමක් වෙන්නේ නැහැ. විඳවීමේ අරමුණෙන් ඒ ඒ අය තුළ තියෙන සමගිය නැති කරවීමේ අරමුණෙන් යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට යමක් කියනවා නම් එතන වැටෙන්නේ ඒක කේලංගණයට. එතකොට සියුම් සියුම් වශයෙන් සමහර පුංචි පුංචි පෞල් සමාජිකයන් අතර වෙන්න පුළුවන්. හරිද? එකට ඉන්න අය අතර වෙන්න පුළුවන්. කාර්යාලයේ වෙන්න පුළුවන්. හරිද? මේ කේලම් පැත්තට හිත නැමියාවක් තියෙනවා. හරිද? නැමියාවක් තියෙනවා. ඇලීමක් තියෙනවා. එන්නේ ඇලීමෙන් වෙන් වෙන්න ඕනේ. නොඇලීම ඇති කරගන්න ඕනේ. එතකොට ඒ ඒකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙන්න ඕනේ. කේලම් කියන එකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනවා කියන්නේ සිතුවිලි මාත්‍රයක පටිවිරත කියන්නේ ඒකයි. හරිද? එතකොට ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන්වීමයි පටිවිරුද්ධ කියන්නේ. මොකද්ද? කේලම් කීමට මේ හිතේ යම්කිසි තල්ලුවක් තියෙනවා. අන්න එකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා වාසය කරන තත්ත්වයට හිත ගන්න නම් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම පුරුදු කරන්න එහෙනම් අපි කොහොමද? අන්න අය කේලම් කියන වෙලාවේ මම කේලම් නොකිය ඉන්නවා. ඉතාලම අමාරු වැඩක්. හොඳටම දන්නවා කේලංගේගේ මාව බිඳවලා මමත් අනිත් පැත්තට දෙකක් තුනක් තුන. ඇත්ත ගිහින් පහදලා දෙන එක නෙමෙයි මේ කියන්නේ. ඉන්නකෝ මාව කේලං කියලා බිඳුවනේ. නේද? ඔන්න ඔහොම ඔහොම හැදෙනවද නැද්ද අපේ හිත? එහෙම හැදෙනවා. එහෙනම් බින්නනි අන්න ඒක ශක්තිමත් වෙන්න ඕන අපි ඒක නොකර ඉන්න. ඊළඟට සම්ප්‍රප්පලාප මම අභියෝග කරලා කියනවා අද පටන් ගන්න මේ වැඩේ කියලා. අද පටන් ගන්න මේ වැඩේ. මම අභියෝග කරලා කියනවා මේක ගොඩාක් අමාරුයි කියලා. ගොඩාක් අමාරුයි කියලා. නිවන් දකින්න ඕන නම් දුක් වලින් අයින් වෙන්න ඕන නම් ඔන්න ඔය වැඩේ නවත්තන්න පින්නන්නේ මේක නවත්තන්න පුළුවන්. මන් නෙවෙයි පුළුවන් කියලා කිව්වේ. කවුද පුළුවන් කියලා කිව්වේ? මහණෙනි මං කුසලයේ වඩන්න කියනවා. ඇයි මං කුසලයේ වඩන්න කියන්නේ? මේක කරන්න පුළුවන් හින්දා බැරි නම් මම කියන්නේ නැහැ කියලා. ඒ මහා උත්තම වදන අපේ හිතේ හැම වෙලෙම රවුපිරලව දෙන්න ඕනේ. මට පුළුවන් මේකෙන් අයින් වෙන්න. මට ඇයි බැරි මේක ඇයි මේ සම්ප්‍රප්පලාපා වලින් අයින් වෙන්න බැරි? මොනවාද සම්ප්‍රප්පලාපා කියන්නේ? Tamanටත් වැඩක් නැති, පිටින් කියනවා නම් Tamanටත් වැඩක් නැති, අර්ථයක් නැති, ධර්මයක් නැති, Tamanටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති දේවල්. ඉතින් මේ දේවල් වලින් වෙන් වෙන්න හරිය අමාරුයි. සංසාරගතව සිද්ධ වෙච්ච වැරදි හින්දා පින්වත්නි බුද්ධෝත්පාද කාලයක මේ හිත මේ විදිහට සංවර කරගන්න පුළුවන් කියලා දැනගෙන තියෙද්දිත් හිත හිතේ තියෙන අකුසල් ඇති වෙන එක නවත්තන්න පුළුවන් කියලා දැනගෙන තියෙද්දිත් ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඔරේ කකා බිබී නනා හිඳලා හිතේ ඇතිවන නොයේකුත් හැඟීම් වලට ඔහේ අකුසල හැඟීම් වලට ඉඩ දීලා ආදරය වෛරය වගේ දේවල් වලට ඉඩ දීලා අධික ලෝභයට ඉඩ දීලා ඔය කියන පුංචි පුංචි උපක්ලේශ ධර්මයන් වලට ඉඩ දීලා තමයි පින්නන්නේ අපි ඔය පාරවල් වල යනකොට දිග හොම්බවල් තියාගෙන නේද ඈ එක එක එක එක විදිහට ඌර වෙලා මීයෝ වෙලා හරක් වෙලා නරි වෙලා ඈ කිඹුලෝ වෙලා දිඹියෝ වෙලා හූනෝ වෙලා ඔය ඉන්නේ නේද බිත්ති දිගේ දුව දුව ඉතින් ඉන්නවා. මැරෙන කම්ම ඉන්න ඕනේ. කොහේ හරි හැංගි හැංගි ඉන්නවා. പ്രേත වෙලා, භූත වෙලා, මලයක්කු වෙලා, නිරිසත්තු වෙලා ඔය හැමතැනම එකම වචනේ කියෝ කියෝ ඔය අනන්ත දුක් විඳින කස කස ඉන්නේ පින්නත් මේ. මොකද මේ හැඟීම් මාත්‍රේ යට කරගන්න අවස්ථාව ලැබිච්ච වෙලාවල් වල ඒක කරගත්තේ නැති හින්දා පාලනය කරගත යුතු තැන පාලනය කරගත්තේ නැති හින්දා අපිට අදහසක් තියෙන්න පුළුවන් ඕවා පොඩි දේවල්. හැම වෙලේම කල් දානවා. හැම වෙලේම කල් දානවා. ඕක මට කරන්න පුළුවන්. හැබැයි කවද්ද? හොඳ එකක් තියෙනවා. ගෙදරම ගහගෙන තියෙන හුඟක් කට්ටිය. නේද? බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලා. නේද? එතකොට ඒක හොඳට තේරුම් ගන්න. බාලගිරියව රැවට්ටුවා වගේ අපේ හිත අපිව රවට්ටනවා. නේද? ඒ බාලගිරි දෝෂය ඇති කරන එක නේනවලුනේ. දෝෂ කරන්නේ. ඒකනේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. නේද? දෝෂ කරන්න ඇවිල්ලා අරක කියවනවලු. කියවලා බලනකොට ආද නෙමෙයි හිතෙන්නේ මං යනවා. නේද? කියලා යනවා යනවා. ඒ වගේ අපි ගහ ගන්න ඕන මොකද්ද? කුසල වර්ධනය අද නෙවෙයි හෙට කියලා ගහගෙන තියෙන්නේ දැනට. අද නෙවෙයි හෙට. නේද? සල්ලේක පරයාය අද නෙවෙයි හෙට. ඒකින්ද එහෙම නැතුව ඒතර කවදාකවත් මේක සල්ලේක කරගන්න බැරි වෙනවා. අන්තිමට ඉතින් හෙට තමයි අද රෑම මැරෙන දවස එනවා. මරණය හෙට නෙවෙයි අද කියලා ආපු දවසට නේද? අන්න ආවෙක් වේයෙක් මීයෙක් කිබ්බෙක් කුකුලෙක් නරියෙක් කියලා ඉපදිලා නේද? උඹෑ කීකේ දිග බිල්ලව සමහර අයට නේද? ලොකු මස් පර්වත නේද? සමහර අය මහා මුහුදේ බුදුවරු 100ක් 1000ක් පහළ වෙලා කෙල කෝටි ගාණක් නිවන් දකිනකම් මේ ගුල් වල හා ගුල් වල තැන් තැන් වලට වෙලා නේද? එක එක එක එක දේවල් පස්සේ පන්න පන්න මහා බයෙන් ඇවිද ඇවිද හැංගිච්ච ලෝකෙක Tamanට ජීවත් වෙන්න සිද්ධ වෙයි. ඉතින් එවැනි තැනකටපත් වෙන්නේ නැතුව ගත කරන මේ නිමේෂයේදීම මම අන් අය මේවා කරපු දෙයින් මම මේවා අතහරිනවා කියලා Taman සම්ප්‍රප්ලාපාව අතාරින්න. හරිද? සම්ප්‍ර අන් අය ඕක දුක කියපු දෙයින් මම කියන්නේ නැහැ. මම කියන්නේ නැහැ. ගල් ගෙඩි වගේ හැදෙන්න ඕන පින්නත්. හිත හෙල්ලෙන්නේ නැති වෙන්න ඒවා සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජීවිතේ ඉස්සරහට ගන්න බෑ. සම්ප්‍රප්පලාපක් කියනකොටත් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. තමන්ගේ ගෙදර වැඩ කරන කාර්යාලයක වැඩ කරන දුවෙක් ඉන්නවා. දැන් මේ ගෙදරින් අම්මා කියන්නකො. මේ දුවට පින්නත් මේ කාර්යාලයේ පොඩි ගැටලුවක් ඇවිල්ලා. ඇවිල්ලා දැන් අම්මා අතින් මේක කියාගෙන කියාගෙන යනවා ගෙදර වැඩ දැන් එයා චිත්ත පීඩාවෙන් ඉන්නේ. දැන් කියනවා අපේ මේ ලොකු මහත්තයා මට මෙහෙම කිව්වා එතකොට දෙවණියා මෙහෙම කිව්වා ඒ දෙන්නා මෙහෙම ප්‍රශ්නයක් තියාගෙන ඉන්න දෙන්නේ ඔය විදිහට තියෙන විස්තරයක් කියනවා දැන් අම්මට මොකද වෙන්නේ අම්මා හිතනවා මේක හිස් වචන කොටට වැටෙනවා අර ළමයාට එයා කියනවා අම්මා ඉඳන් කියනවා මේ ඔයා ගොඩක් ඔයා බලා ගන්න මං සප්ප්‍රප්පලාපා වේරමණී ඒකෙන් දා ඔයා මට කියන්න දෙන්න එපා හරිද ඒක හරිද වැරදිද ඒක වැරදි පින්නන්නේ අපේ ජීවිතේට මේක තේරුම් ගන්න ඕනේ. අපේ ආරණ්‍ය සේනස් නැත්නම් මාව හම්බෙන්න කවුරු කෙනෙක් එනවා සාමාන්‍ය කෙනෙක්. ආපුවාම මට තේරෙනවා දැන් මෙයාට මම හිතවත් වෙලා ඉස්සෙල්ලාම ආපුවාම මම මොනවද කතා කරන්නේ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කරන රස්තාව මොකක්ද පවුලේ කවුද ඉන්නේ මේක අහගෙන උතරින් යන කෙනෙක් කියයි හාමුදුරුවන්න සම්ප්‍රප්තලාප කියලා කියනවා. දැන් එයා ඇවිල්ලා ඉඳගත් ගමන් මම එයාට ඒකායනෝ අයම් වික්කවේ මං විශේෂ පටන් ගත්තා. නේද? කවදාක්වත් එයාව මේ පැත්තට නැමෙයිද? නෑ. ආවට වැඩි වේගෙන් යන්න යනවා. නේද? දැන් තමන්ගේ gedara පින්නත්නි දුව ඇවිල්ලා අර කියන වචනේ. හරිද? කියනකොට අම්මා ඒක සාවධානව අහංකම් දෙන්න ඕනේ. ඒකට ප්‍රතිඋත්තර බඳින්න ඕනේ. ඇයි ඒ? එයා තුළ ධර්ම ශ්‍රද්ධාව ඇති වෙන්නේ අම්මගේ තියෙන ගුණය දැකලා. ඉස්සෙල්ලා එයා අම්මා ගැන පැහැදෙන්න ඕනේ. ඉස්සරහට එන කෙනා ඉස්සෙල්ලා අපි ගැන පැහැදෙන්න ඕනේ. පැහැදුනාට පස්සේ එයා පැත්තට ධර්මය දාන්න ඕනේ. එහෙනම් ඒ කතාව කතා කරනකොට Tamanට බරක් දැනෙන්න ඕනේ. මොකක්ද බර? මේක අහක යන කතාවක් නෙවෙයි. මේක එහාටත් වැඩක් නැති මෙහාටත් වැඩක් නැති කතාවක් නෙවෙයි. එහාටත් වැඩක් නැති මෙහාටත් වැඩක් නැති කතාවක් නෙවෙයි. මේ කතාව තුළින් යහපතක් දවසක සිද්ධ වෙනවා. අනුන්ගේ පෞලක විස්තරයක් කතා කරන්න සිද්ධ වෙන වෙලාවක් එන්න පුළුවන්. හැබැයි ඇතුළාන්ත පිරිසිදු වීමක් තියෙන්න ඕනේ. ඇතුළාන්ත අවබෝධයක් තියෙන්න ඕනේ මම මේක කතා කරන්නේ ඇයි කියලා. තේරෙනවද? එහෙම නැතු මේක මේකේ සීමාව ඇති වෙන්නේ කතා කරන දේ තුල නෙවෙයි හැඟීම තුල හැඟීම තුල. එතකොට ඕකෙන් බේරිලා යන්න හැබැයි නේද? මම එහෙම කියන්නම්කෝ. දැන් වැරද්දක් සිද්ධ වෙනවා පිළිගන්න. අපිට කියන්න පුළුවන් මම මේ වැරද්ද කරේ නෑ කියලා. මේ වැරද්ද මගේ අතින් උනේ නැති විදිහට හැසිරෙන්නත් පුළුවන්. නමුත් මගේ හිතට හිතෙන් හිතන්න පුළුවන්ද මම මේ වැරද්ද කරේ නෑ කියලා. ඒකට කියන්නේ සර්ද සාක්ෂි කියලා නේද? ඒ වගේ තමන්ට සත්‍යවාදීව ඊ타ත්ම දැඩිව මම මේ කරන ක්‍රියාව මොකක්ද කියලා ධර්මානුකූල විග්‍රහයකට ඇවිල්ලා ධර්මයත් එක්ක සසඳලා බලන්න ඕනේ මම මේ මොනවද කතා කරේ කියලා. ඒ කරලා ඒ අනවශ්‍ය සියලු කතාවල් අතහැරලා දාන්න ඕනේ. පින්වත්නි සංකප්පලාපා වලින් අධික කෙලෙස් ඇති වෙනවද නැද්ද? අනුන්ගේ පවුල් වල විස්තර කතා කරන්න ගියාම අධික කෙලෙස් ඇති වෙනවද නැද්ද? ඕකට දෙන්නෙක්ම ඕකට ගොදුරු වෙනවද නැද්ද? කියන්නා තුල සීලය කැඩෙන අතරවාරයේදී අහන්නා තුල සම්ප්‍රප්පලාපී සිතුවිලි ඇති වෙනවද නැද්ද? අනුන්ගේ දේවල් දැනගැනීමේ ආසාව. අන් අය අනුන්ගේ දේවල් කතා කරපු දෙන් මම ඒ දැනගැනීමේ ආසාවෙනුත් අයින් වෙනවා. ඒකයි කිව්වේ සම්ප්‍රප්පලාපා පටිවිරතා කියලා. එහෙනම් අනුන්ගේ දේවල් දැනගැනීමේ ආසාවෙන් පවා මම අයින් වෙනවා. අනුන්ගේ දෙයක් දැනගැනීමේ ආශාවෙන් පවා මං අයින් වෙනවා කියන තැනට හික්මෙන්න වෙනවද නැද්ද? රූපවාහිනී ටෙලි නාට්‍ය කියන්නේ මොකද්ද? අනුන්ගේ පවුලක විස්තරයක්ද නැද්ද? නේද? එහෙනම් රූපවාහිනී නාට්‍යයක යන යම්කිසි සිද්ධියක් දිහා බලන් තමන්ගේ හිත පෙළඹවීමක් ඇති වෙනවා නම් පින්නත් එතන සම්ප්‍රප්පලාපා පටිවිරතා කියන තැනට ගැලපෙනවද? වේරමණී කියන තැනට ගැලපෙනවද? ඒ කියන්නේ සම්ප්‍රප්පලාපා නැත්තම් එතන කියන ඒ කියන්නේ සම්ප්‍රප්පලාපා වේරමණී කියන තැනට ගැලපෙනව මොකද යා කියලා නැහැ. නමුත් පටිවිරතා කියන තැනට ගැලපෙන්නේ නැහැ. මේකේ සම්ප්‍රප්පලාපාවට තියෙන කැමැත්ත උත්පාදනය වෙලා තමයි රූපවාහිනිය බලන්නේ. එහෙනම් ටෙලිනාට්‍ය කියන එක කෙලස් උපදවන දෙයක්. එහෙනම් අර මොකද කියන්නේ දැන්? බාලගිරි දෝෂය නේද? හැමදාම හිතන්නේ මොකද අද බලලා හෙට අතාරිනවා. අද ඕක අතාරින එකේ හැටි දෙයක් නෙවෙයි. ඕක අතාරින එකේ හැටි දෙයක් නෙවෙයි. මම ඉක්මනටම ඔය ටෙලිනාට්‍ය බලන එක නවත්තලා දානවා. මොකද කියන්නේ? නේද? ඊළඟට එකතු වෙලා දේශපාලන කතා කොහෙද වැටෙන්නේ? කතා කරේ රජතුමා ගැන නම් යන්න රජතුමා හම් කියලා කියන්න ඕක. ඒක සම්ප්‍රප්පලාපා වෙන්නේ නැහැ. එයාගේ දෝෂයක් නම් කතා කරේ රජතුමා හම් වෙන්න කොහොම හරි නේද? නැත්තම් ලියුමක් ලියලා ජනාධිපති මණ්ඩලයට හරි කැප කරනවා. නේද? හැබැයි ජනාධිපති මණ්ඩලයට පෙස්සන්නේ නෙවෙයි. නේද? එතකොට එහෙම නැතුව එකතු වෙලා පින්නත් මේ සා දෙන්න දෙන්න සාකච්ඡා කරා කියලා හිත් පරුස කරගත්තා කියලා දැන් ජනාධිපතිතුමාට නැත්නම් රජතුමාට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. ඔක්කොම වැටෙන්නේ කොහෙටද? හිස්. හිස්. නේද? එහෙනම් මේවා වලින් ගැලවෙන එක ලේසිද? ගැලවෙන එක ලේසිද? බලන්න මම කොතනද ඉන්නේ කියලා සංසාරගත පුරුද්දෙන් මාව කොච්චර වෙරළද කියලා බලන්න. නේද? සංසාරගතව තියෙන ලොකු පුරුද්දක් තමයි අනුන්ගේ දේවල් දැන ගැනීම. ඒකෙන් කොච්චර මිනිස්සු මුලා වෙලාද බලන්න. ඉස්සර නම් පින්නත් නේ ඔය ගෙදරක ඈතක රණ්ඩුවක් ඇහෙනකොට ඒක දැනගන්න මොකද කරන්නේ? ලයිට් නිමලා වැටවල් ලයිට් ගිහලා අනුන්ගේ විස්තරය අහගන්න ඉන්න බලාගෙන. නේද? ඈ ඉතින් ඒක ඒ මොකද ඒකට තියෙන ඇලීම මේ. නේද? ඒකට අපේ පැත්තෙන් තියෙන ඇලීම මේ. ඒ ඇලීම හින්දා මේ ශරීරය මේ බම්බයක් විතර වෙච්ච ශරීරය වැටායිලට තල්ලු වෙනවා. නේද? එතකොට පින්නත්නි දැන් මොකද වෙලා තියෙන්නේ ලෝකෙම ඒකේ වසඟයට ගිහිලා තියෙනවා කියන එක බලන්න මොකද මේ වෙලා තියෙන්නේ කියලා මේ සිහිය උපදවා ගන්න බම් මේ කියන්නේ දැන් එච්චර අමාරු නෑ ඒ අනුන්ගේ පෞලක විස්තරයක් දැනගන්න. ඇයි? ඔව්. අර රූපවාහිනිය දාන්න විතරයි තියෙන්නේ. ඒකට පුළුවන් තරම් මේක දැනගත්ත අය මුදල් හම්බ කරගන්න මොකද කරලා තියෙන්නේ? අනුන්ගේ පෞල් වල විස්තර රඟපාලා ගෙවල් වලට ගෙනල්ලා පෙන්නනවා. නේද? ගෙදරට ගෙනල්ලා අනුන්ගේ විස්තර පවුල මේක සත්‍ය කතාවක් ඇසුරෙන් අර මේ කියලා නේද කතා කතා කියලා අරව රඟපාල කරවල පෙන්නනවා මෙහෙන්ට කරවල පෙන්නනවා නේද එතකොට මොකද වෙන්නේ මෙහි ඇස් ලොකු කරගෙන අර අවස්ථා ඒ තමයි නිවන් දකින්න තියෙන බාධා නේද සංකාරගත රෝගය ඉස්මතු කරවන්න අවශ්‍ය කරන හැම දෙයක්ම මේ පරිසරේ වේගෙන් හැදිලා මුළු ලෝකයම රූපවාහිනියේ වසඟයට ගිහිල්ලා කිව්වොත් මොකද කියන්නේ නේද? වැඩිපුර දෙනෙක් මේකට අහු වෙලා අහු වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඇස් ගල්වාගෙන බලා එහා ගලව ගන්න බෑ ඒක. නේද? තව පොඩ්ඩකින් තව පොඩ්ඩකින් කියලා. ඉතින් ඇත්තට මූණ දෙන්න මේකට ප්‍රතිවිරුද්ධ ගමන පටන් ගන්න නම් සම්ප්‍රප්පලාපා පරි අන් අය රූපාහිනිය බලපුවාවේ බලන අතර වාරේ මම අපි නම් බලන්නේ නැතුව ඉමු කියලා සල්ලේක කරන්න කියනවා. අපි නම් මෙහෙම ඉමු කියලා සල්ලේක කරන්න කියලා කියනවා. ඊළඟට බලන්න අධික ලෝභය. බොහෝ දෙනා මහා වේගයෙන් දුව දුව දුව දුව මොකද කරන්නේ? බොහෝ දේවල් ඒක රාශී කරගන්න හදනවා. ඒක දකින්නකොට මොකද වෙන්නේ අනිත් අයට? අපිටත් ඕනේ අපිටත් අච්චරක් ඕනේ මෙච්චරක් ඕනේ කියලා දැඩි අදහස් පහළ වෙනවා. ඊළඟට Tamanට පොඩි පොඩි අවස්ථා ලැබෙනවා පින්වත් එහෙම ජීවිතේට බොහෝ දේවල් එකතු කරගන්න. ඉතින් මොකද කරන්නේ? බොහෝ දේවල් එකතු කරගන්න ඉන්න කාලෙට අන්තිම කාලෙට කී කිය ගොඩ දේවල් එකතු කරනවා. කවුරු හරි කෙනෙක් ලොකු ගයක් හදලා දැන් අවුරුදු 45යි. හරිද? පෙන්ෂන් එක්කුත් හම්බ වෙනවා නැත්නම් තව මොනවා හරි ජීවනාවකුත් ගන්න පුළුවන්. මොකද කරන්නේ? අර ජාතියම එකක් ඕන කියලා පටන් ගන්නවා. අනුන්ගේ දේවල් වගේම එකක් ඕන කියලා. අන්න අධික ලෝභයක් ඇති වෙලා. දැන් 65ක් 70ක් වෙනකන් හදනවා. ඉවර කරගන්නත් බැරි වෙනවා. ඉතින් ඒවා ඉතින් මම කියන්න ඕනේ නෑ දන්නවා. නේද? මොකද වෙන්නේ කියලා. මේ ඔක්කොම පින්නන්නේ සමානට ගැළපෙන විදිහට ජීවිත රටාව සකස් කරගන්නේ නෑ. ඇයි ඒ බොහෝ දේවල් ඕන වෙලා. එතකොට ඒ හිත් ඇතුලෙන් නැගෙන අන්න ඒව දැකලා අනිත් අය මෙහෙම ජීවත් වෙනවා මෙහෙම ජීවත් වෙනවා කියලා. පින්වත් මේ මට මේ අවස්ථාව තියෙනවා මේවා එකතු කරගන්න කියලා බොහෝ දෙනා Tamanට නොයේකුත් අවස්ථා ලැබෙනකොට ඒ අවස්ථාවලින් උපරිම වශයෙන් ප්‍රයෝජනය ප්‍රයෝජන අරගෙන ගුඩ තමන්ගේ ජීවිත නෙවෙයි දැන් බලන්නකො නේද බලන්න අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීකම කියන එක ගියොත් කියාම තමයි ඇයි පෙන්ෂන් එකකුත් එක්ක එන්නේ අවුරුදු පහකින් පස්සේ එනේ කට්ටිය එකතු වෙලා ඒව හදා ගන්න කොහොම හරි කරලා නේද අන්න අයට අන්න අයට පුළුවන් නම් මට මොකද කියලා ඔන්න හදා ගන්නවා ඒ වගේ ඉතින් අධික අදහසක් ඇති කරගන්නේ ඔය අනිත් අයගේ දේවල් දැකලා. ඒවා දැකලා මටත් මේ දේ ඕනේ මේ දේ ඕනේ කියලා අවස්ථාව එළඹුණොත් එකතු කරන්න එකතු කරන්න එකතු කරන්නම අදහස ඇති වෙනවා. එතකොට ඒ අවස්ථාව එළඹුණත් ඕනෑ තරම් මට මේ වගේ දේවල් මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ දේවල් එකතු කරන්න. හැබැයි මම කරන්නේ නෑ. අවස්ථාව එළඹිලත් පින්නත් නේ කරන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා. සිතුවිල්ලක්වත් ඇති කරගන්නේ නැතුව අවශ්‍ය දේ ඊටාම සාම් ඊටාම සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බොහෝ දේවල් කරන්න පුළුවන්කම තියෙති බොහෝ මිල මුදල් හම්බ කරන්න පුළුවන්කම තියෙති බොහෝ යාන වාහන හම්බ කරන්න පුළුවන්කම තියෙති ලොකු දේවල් කරන්න පුළුවන්කම තියෙදි ඊටාම සරල ජීවිත ගත කරන අය නැද්ද හම් ඕන තරම් ඉන්නවා ඒ ඇතුළ ලොකු ශක්තියක් තියෙනවා ලොකු ශක්තියක් තියෙනවා ඒ වගේ ජීවත් වෙන්න ඉතින් අන්නේ විදිහට මේ තියෙන අධික ලෝභය තමන්ගේ පැත්තෙන් අතහැර ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අන් අය අන් අය අධික ලෝභයෙන් කටයුතු කරපුවාවේ මම ඒකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා අධික ලෝභයෙන් වෙන් වෙලා කටයුතු කරනවා. ඊළඟට දේශයෙන් වෙන් වෙලා අධික දේශයෙන් වෙන් වෙලා කටයුතු කරනවා කියලා ඒ අධික දේශයේ තියෙන ආදීනව දකමින් අයින් කර ගන්න ඕනේ. ඊළඟට පින්නස්නි මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියන එකෙන් වෙන් වෙන්න හරිය අමාරුයි. දැන් ඔන්න ඒකටත් ගැළපෙන උදාහරණයකින්ම පළවෙනි වතාවට මේ ටික මම උදාහරණ වලින්ම පැහැදිලි කරන් යන්න ඕනේ. දෙවෙනි පරයය ධර්මයන් තුන්වෙනි පරයය ධර්මයන් යනකොට මෙච්චර වෙලා යන්නේ නැහැ අපිට. නමුත් දෘෂ්ටිය කියන එක තේරුම් ගන්න ඕනේ. දෘෂ්ටියෙන් අයින් වෙන එක හරිය අමාරුයි. පවුලක අපි හිතමු කරදර ගොඩාක් ඇති වෙගෙන ඇති වෙගෙන ඇති වෙගෙන යනවා ඒ පවුලේ අයට. ඔන්න අසනීප වෙනවා. ඒ අතරතුරේ ගේ පැත්තක් හදාගෙන වැටෙනවා. කියලා හිතන්න රස්සා නැති වෙනවා. දෙන්නෙකුට තුන් දෙනෙකුට එකවර අසනීප වෙනවා. මේ වගේ ගොඩාක් කරදර වෙන්න ගත්තොත් එහෙම පවුලකට හුඟක් අය මොකද කියන්නේ පවුලේ අයට? මොකක්ද කියන්නේ මොන කාලයක් ඇවිල්ලා කියලාද? ආපල කාලයක් ඇවිල්ලා කියලා. අපල කාලයක් ඇවිල්ලා කියලා මොකද කරන්න කියන්නේ? නැත්තම් කියනවා මොනවා හරි කවුරු හරි කරලා ඇති කියලා කියනවා. මේ බෞද්ධත්ව කියන්නේ. හරි කමන්නේ අපල කාලයක් ආවා කිව්වට. මොන හරි කරා කිව්වත් කමන්නේ. වෙනන්නේ වැඩියෙන්ම කොහෙද යන්නේ? අන්න හරි. වැඩියෙන්ම යන්නේ දේවාල ගන්න. නේද? ඇයි ඒ නොගිහින් ඉඳ බැරි වෙනවා කිව්වොත් මම මොකද කියන්නේ? දැන් නම් හිතනවා මම යන්නේ නැහැ කියලා. හැබැයි අර වගේ එකක් වෙන්න ඕන බලන්න. නේද? අර වගේ එකක් වෙච්ච ගමන් මොකද කරන්නේ? ඔන්න ඒ ගිහිල්ලා බලන්න ඕනේ කියලා යනවා. නේද? කියලා එතනින් කියන විදිහට තමයි වැඩ ඔක්කොම කරන්නේ. හ්ම්. ඉතින් හොද්දට අමාරුවේ වැටිලා අතේ තිබ්බ සල්ලිත් ඉවර කරගෙන නේද? තිබ්බටත් වැඩි අමාරුවෙන් ඉන්නවා. ඇයි මේ? දැන් දන්නවා මේ අතෝ. නේද? බෞද්ධත්ව විදිහට දන්නවද නැද්ද මේවා මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා කියලා? මම අහනවා මේක තේරුම් ගන්න හොඳට. දැනගෙන නොකර ඉන්න බෑ නේද? නොකර ඉන්න බැරි වෙනව නේද? කෝකටත් ඉතින් කමන්නේ නැහැ. කරලා බලමු කියලා කරන්න වෙනවා. පින්වත්නි අපල කියන්නේ මොනවාද? නේද? අපි හිතමුකෝ දැන් මේ ජ්‍යොතිෂය ගැන අර්ථ දක්වන්න හදන වෙලාවක් නෙමෙයි. හරිද? ඒකේ ඇත්ත නැත්ත අපි පැත්තකින් තියමු. හොඳයි. අපල කියන එක ආවේ කොහෙද බිලද? දැනගත්තේ කොහෙද කියලා හුඟක් වෙලාවට කේන්දරයේ තිබිලා. නේද? කේන්දරයේ ලිව්වේ කවද්ද? ඉපදිච්ච දවසේ. එහෙනම් උපන් වෙලාවට තමයි මේ අපල ටික හැදිලා තියෙන්නේ. උපන් වෙලාවේ අපල ලියුණා නම් ඒවා කොහෙන් ගෙනාපු ඒවාද මෙහෙ ඇවිල්ලා කරපු ඒවාද? එහෙනම් කේන්දරයේ හැටියට අපලයි කියනවා නම් ඒවා කවදා වෙච්ච ඒවාද? ආ වෙන පෙර වෙච්ච ඒවා. අපිට කේන්දරෙන් වැඩක් නැහැ. හරි. අපලයි කියලා කියනවා නම් මේ කාලේ නොයෙකුත් පටිසන්ධීන් සිද්ධ වෙන කාලයක් ඒක. නේද? එහෙනම් පව් පටිසන්ධන කාලයක් ඒක. එහෙනම් පෙර කරපු පව් පටිසන්ධි පෙර කරපු කර්මය. එහෙනම් ඒ කර්මය ලියවිලා කේන්දරේ නම් කොහොමයි කරලා. ඒක හරි කියලා එහෙම කිව්ව නෙවෙයි මේ. නැකත් වගේ දේවල් ඔක්කොම ප්‍රතික්ෂේපයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේපයි. හරිද? එතකොට කර්මය කියලා මම මේ අයට පැහැදිලි කරන්න ඕනේ අපි ඒක කර්මය කියලා ගත්තා නම් අපි කාගේ කීවද හොයලා බලන්න ඕනේ. මුට්ටි වලලන්න, කහඩු රත් කරන්න, නේද එක එක කුඩු වලලන්ද බෙර ගහනද කොවිල් නටනද ඒව නෙවෙයි නේද මොනවාද කරන්නේ භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කය නිවැරදිව භාවිත කරන්න කාය සංවරය ඇති කරගන්න සීලය හරියට රකින්න හිත ශක්තිමත් කරගන්න සමාධිය වඩන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න. අන්න ඒක කරන එක පැත්තකින් කියලා මොකද කරන්නේ? අර වෙනස් වෙනස් කේම් ක්‍රම කියන ඒවා කොහොම කරනවා? කුරුමිනියෙකුට පුළුවන් ඕන නම් ගොඹ බෝලයක් කරකවා යන්න විතරයි. නේද? හැබැයි ගොම බෝලයක් හරි යාට කරකවන්න පුළුවන්. අලියෙක් ඉන්න මිනිහෙක් පින්වත්නි කවදාක්වත් කුරුමිනියෙක් හොයාගනීද බඩුවක් ඇදගන්නේ. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හික්මෙන භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියන දේවල් තුලින් තමන්ගේ කර්මය මොනතරම් ශ්‍රේය වෙනවද ඒක අලියෙකුට උපමා කරොත් අර කියන දේවල් වලින් කුරුමිනියෙක් තරම්වත් දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අලියෙක්වත් නැති මොකක්වත් නැති මිනිහෙකුට අර ගොම ගෝලේ හරි ඔය කමන්නේ. ඒක කරගත්ත දෙයක්. නමුත් බෞද්ධයා එතෙන්ට වැටෙන්න ඕනද? ඕනේ. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අර වපුරලා බලාගෙන ඉන්න පැප්පුඩ. අස්වැන්න එනකම් ඔන්නෝකට ඉවසිල්ලක් නැති හින්දා කෙටි විසඳුම් හොයාගන්න තමයි අර හැමතැනම ගිහිල්ලා එක එකව කරන්නේ. මේ ටික දැනගත්තත් පින්වත්නි අදාළ කරදරයක් වෙනකොට ඕකෙන් නවතින්න හිත දෙන්නේ නැහැ. ඇයි ඒ? අහවල් උන්ට හරි ගියාලු, අහවල් උන්ට මෙහෙම වුණාලු, අතෙන්ට ගියාම මෙහෙම කිව්වලු, මෙහෙම කිව්වලු. අනිත්‍ය මිත්‍යා දෘෂ්ටියේ හිටපු දෙන් ඉන්න වාරේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඍජුව මේකට මුණ දෙනවා. නැරුණොත් නැරිද? නේද? කොහොම කරත් නැරෙනවනේ නේද? අන්න එහෙම දැඩිසිත උපදවා ගන්න ඕනේ. වෙන දෙයක් උන දෙන්න. අනිත් අය මොනවා කිව්වත් මම ධර්මය තුළ තියෙන නිවැරදි දෘෂ්ටියෙන් පිට යන්නේ නැහැ. අනිත් අය මොනවා කිව්වත් මම ධර්මය තුළ තියෙන නිවැරදි දෘෂ්ටියෙන් පිට යන්නේ පිටට යන්නේ නැහැ කියලා හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි දෘෂ්ටිය තුළ ඉන්නවා. වැරදි දෘෂ්ටිය අපිව අදිනවා ඒ පැත්තට. මොකද? මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ පලස්ත පුද්ගලයෙකුට. මාර්ගස්ථ අවස්ථාවේදී. එතකම මිත්‍යා දෘෂ්ටිය පින්නත් නේ මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය කියන එක ඔතන හැම වෙලේම පෙරලෙනවා. හරිද? ඇයි ඒ කියලා දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. බලන්න හැම වෙලේම පෙරලෙන ගතිය නැද්ද කියලා. දුන් දේහි විපාක ඇත, දුන් දේහි විපාක නැත. හරිද? දැන් බලන්න මිත්‍යා දෘෂ්ටිය කියන එක කොච්චර ඔය පැත්තේ තියෙනවද කියලා අපේ තුල තියෙනවද කියලා අපි හිතලා බලන්න ඕන කාරණාවක් මම ඉස්මතු කරලා පෙන්නන්න මේ දෘෂ්ටි දෘෂ්ටි කියන එක ගැන. කවුරු හරි අපිට වැරද්දක් කරනවා. දැන් දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය තුළ තියෙන එක කාරණාවක් තමයි දුසරිතයේහි සුචරිතයේහි විපාක ඇත කියන එක. දුසරිතයේ සුචරිතයේහි විපාක ඇත කියන එක දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය තුළ තියෙන කාරණාවක්. එතකොට ඒ දෘෂ්ටියේ ඉන්න තාක්කල් කෙනෙකුට කෙනෙක් වැරද්දක් කරනකොට පහළ වෙන්න ඕන අදහස මොකද්ද? ඒවට විපාක තියෙනවා. ඒවට විපාක තියෙනවා කියලා. ඊනනි ඒ අදහස තියෙනවා නම් කෙනෙක් තුල එයා කෙනෙක් වැරද්දක් කරොත් මේ හිත පෙළඹෙයිද දඬුවමක් දෙන්න අපි. තේරුණා මම කියපු එක. නේද? ආ. ගැහුවා කියන්නේ කවුරු හරි අපිට? අපි මොකද සාමාන්‍ය කියන්නේ? අපේ තාත්තට ගහලා ගියා කියන්නේ අපේ සාමාන්‍ය මොකක්ද දහද? හම්බෙච්ච තැනකදී ගහන්න ඕනේ වැරදි කරලා නිදල්ලේ ඉන්න දෙන්න හොඳ නෑ අපි දඬුවම් දෙන්න ඕනේ කියලා කියනවා. අපි දඬුවම් දෙන්න අපි දඬුවම් දෙනකන් දැන් උන් අපි එහෙනම් ගිහලා නඩුවක් දානවා. නේද? නඩු තීන්දුව ඇවිල්ලා වැරද්ද කරපු කෙනාට දඬුවම ලැබෙනකන් මේ හිත මොකද වෙන්නේ? නලියනවා නේද? උසාවියේ තීන්දුව වෙනකන් මේ දඬුවම ලැබෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ ඇයි? එයා අපි බලන්න කෙනෙක් පැහැදිලිව වැරද්දක් කරලා අපිට. ඒ වැරද්දක් කරනවා අපි උසාවියේ ගිහිල්ලා නඩුවක් දාලා දැන් නඩු තීන්දුවෙන් එයාට වැරද්ද එයාට දඬුවම් දුන්නට පස්සේ අපි ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කියනවා අන්න සාධාරණ නඩු තීන්දුව. අද තමයි මට සහනයක් හිතට. ඇයි ඒ? වැරදි කරපු කෙනාට හොඳයි උසාවියෙන් දඬුවමක් දුන්නේ නැත්නම් එහෙනම් අපේ තියෙන අදහස මොකද්ද? උසාවියෙන් එයාට දඬුවමක් දුන්නේ නැත්නම් අපේ තියෙන අදහස මොකද්ද? එයාට වැරද්දට දඬුවම නැහැ කියන එක. ලැබුණේ නෑ ලැබෙන්නේ උසාවියාව නිවැරදි කරලා නිවැරදි කාර්යයක් කරලා යවුවා. දැන් අපිට පුදුම කේන්තියක් අපේ හිතේ වෙලයි. වැරද්දට නිසි දඬුවමක් ලැබුණේ නෑ. ලැබෙන්නේ නෑ. උසාවියේ මෙතන දවස් නම් ලැබෙන්නේ නෑ. ඒකේ එහෙනම් තේරුම මොකද්ද ඒකේ? දැන් උසාවියෙන් තීන්දුවක් දුන්නේ නැත්නම් වැරද්දට නිසි දඬුවමක් ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ නෑ. එහෙනම් එයා වැරදි කරලා එයාට දඬුවම් නෑ. ඒකේ තේරුම මොකද්ද? වැරදි කරලා එයාට දඬුවම් නැහැ. එහෙම නේද? එහෙම සිතුවිල්ලක් අපිට ඇති වෙනවා නම් ඒක සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? ඇයි ඒ? දුසරිතයට විපාක නැහැ කියලා මේ කියන්නේ. පින්නන්නේ අපිට හැම මොහොතකම තියෙනවා නම් අදහසක් වැරදි කරන කෙනාට විපාක තියෙනවා කියලා තමන් නිදහස්ද නැද්ද? කොච්චර නිදහසක් තියනවද එහෙමනම්? නේද? කොච්චර නිදහසක් තියනවද? මං අහනවා පුළුවන් ද ඒ විදිහට හිටින්න? වැරදි කරන අය හමුවේ මේවට දඬුවම් තියනවා කියලා හික්මෙන්න පුළුවන්ද? කොච්චර අමාරුද කියලා බලන්න. ආන් එහෙම හික්මෙන්න කියන බුදුරජාණන් වහන්සේ. සම්මා දිට්ඨිය තුල හික්මෙන්න කියනවා. හික්මෙන්න පුරුදු වෙන්න කියනවා. අනිත් අය වැරදි කරන අයට දඬුවම් දුන්නා වේ. ඒ දෙන අතරතුරේ මම සද්ද නැති වෙනවා. ඇයි මම දන්නවා වැරදි කරන අයට දුසරිතෙහි සුචරිතෙහි විපාක ඇත විපාක ඇත. අම්මයි තාත්තයි සැලකුවේ නැහැ කියලා දරුවෝ අම්මට තාත්තට සැලකන්නේ නැතුව ඉන්නවා. අම්මයි තාත්තයි නරකයි කියලා වෙලාවකට දරුවෝ සැලකන්නේ නැතුව ඉන්නවා. එතකොට මොකද ඒ වෙලා තියෙන්නේ? මවට කළ උපස්ථානයේ විපාක ඇත කියන නිවැරදි දෘෂ්ටිය කඩාගෙන යනවා. පිටය දෘෂ්ටිය ඉන්නේ. එයා කියන්නේ මොකක්ද දන්නවද? අම්මා මට සැලකුවේ නෑ මං සැලකන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ හොඳ අම්මාට සැලකීමේ විපාකයක් කියලාද නෑ ඈ සමහර ඇත්තටම සමහරලාට නරක අම්මලා ඉන්නවා මේ ලෝකේ උන් තරම් හරිද හොඳ අම්මාට නරක අම්මාට එහෙම කියලා එකක් තමම මේ ලෝකෙට බිහි කරපු මවට පියාට සැලකීමේ විපාක ඇත ඉතින් එතකොට පින්වත්නි මේ අතීතයේ ඇතිවෙන සිතුවිලි හේතු වෙවි ප්‍රත්‍ය වෙවි ප්‍රබල සිතුවිල්ල තමයි අපේ ළඟ වැඩියෙන් වැඩියෙන් එකතු වුණා නම් ඒකට අනුව තමයි සිතුවිල්ල හටගන්නේ. මිත්‍යා දෘෂ්ටියට අදාළ සිතුවිලි වැඩිපුර එකතු වෙච්ච වෙලාවට මෙතන හැදෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. එතකොටම දැන් අන්න දැන් අර වේදනාව ගැන මම ඔය කියලා හිතියේ ඒකයි ඉස්සෙල්ලාම. දැන් වේදනාව ගැන මම ඉස්සෙල්ලා කියපුවා මේක අනිත්‍ය ස්වභාවයේ තියෙන එකක් කියලා එකපාරටම ඇතුළේ මොකද්ද? මේ වැරදි දෘෂ්ටියක් ආවා. නේද? වේදනාව අනිත්‍යයි කියලා. හැබැයි දැන් ආපහු හන්දාවට බස් එක යනකොට මොකද වෙන්නේ? වැරදි එකක් එනවා. නේද? නේද මේක මගේ මේක මගේ වේදනාවය කියලා. එතකොට දැන් තේරෙනවද සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන එක හැම වෙලෙම පෙරලි පෙරලි තියෙන එකක් කියලා. කවදා වෙනකන්ද මේ? සෝවාන් පරස්ත පුද්ගලයෙක් වෙනකන්. හරිද? පලස්ත පුද්ගලයෙක් වෙනකම් පින්වත්නි කෙනෙක් තුළ විතක මිත්‍යා දෘෂ්ටිය විතක සම්මා දෘෂ්ටිය. එතකොට බොහෝ වෙලාවට අපි මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගන්නවා නම් යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකම සම්මා දිට්ඨියයි කියලා. යමෙක් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දනීද එපමණකින් ඒතනත්තා සම්මා දිට්ඨික වේ කියලා. නමුත් මේක අර අකුසලයේ නැගෙන වෙලාවට වෙන්නේ නැහැ. එතකොට කුසලය නැගිච්ච වෙලාවට කෙනා සම්මාදිට්ඨිකව ඉන්න වෙලාවට කල්පනා කරන්න ඕනේ. අර පරස වචන කියන්නේ නැතුව හිතියා වගේම කල්පනා කරන්න ඕනේ. මම මිත්‍යා දෘෂ්ටියෙන් අනිත්‍ය මේකේ හිටපු දෙන් මම ඒකේ යෙදෙන්නේ නැතුව පාස් මම සම්මාදිට්ඨික වෙලාම ඉන්නවා සම්මාදිට්ඨික ඒක ඉතාම අපහසු කාරණාවක්. හරිද? ඉතාම අපහසු ඊටාම අපහසු කාරණා මේවා. අනිත් අය හින්දා එක ගොඩේ අපාය යන්න වෙන්නේ. යනකොට යන්නේ පැත්තක්ම ගලවගෙන වගේ. නේද? එක්කෙනෙක් ළඟ තියෙන වැරදි වැඩ පින්වත්නි වැරදි සිතුවිලි තවත් ප්‍රදේශයක් විනාශ කරනවා. බලන්න එක්කෙනෙක් ඇති කරගත්ත අධිකතර වූ අදිෂ්ඨානය කී දෙනෙක් නිවනවද කියලා කවුරු ගැනද මම කියන්නේ? මහා බෝධිසත්වයන්න් වහන්සේ විදිහට මම අනුනුත් නිවාගෙන මමත් නිවෙනවා කියලා ගත්තේ අදිස්ථානය පිටිපස්සේ තින්නන්නේ අපි කී දෙනෙක් නම් දුවනවද බලන්නකෝ මේ නේද මෙච්චර කාලයක් ගිහිල්ලත් මොන තරම් සාදුකාර ප්‍රයත්නක් බලන්න නේද මෙච්චර කාලයක් ගිහිල්ලත් යන්තම් මම කෙලෙස් වලින් අයින් වෙනවා කියලා අවුරුදු 7ක කුලවන්ත පුත්‍රයෙක් කීවරයක් ඇඟේ දාගත්තොත් අම්මා තාත්තා සීයා ආච්චි ගිහිල්ලා වඳින අපූර්ව බලන්න නේද ඒ කාගේ අනුභවයද බුදුරජාණන් වහන්සේගේ අනුභවය එතකොට එක්කෙනෙක් කුසල් වඩනකොට ඒ පැත්තක්ම කුසල් වඩනවා වාගේ මේ අනිත් අයගේ අකුසලයක් අනිත් අයට තදින්ම බෝ වෙනවා ඒකෙන්ද තමයි පින්නත් මේ අන් අය මිත්‍යා දෘෂ්ටික වෙන අතරවාරේ මම මේ මේවා ගැඹුරු හැඟීම් කියලා මම මතක් කරනවා මේවා දැඩි අදිෂ්ඨාන කියලා මතක් කරනවා මේවා දරා ගැනීම කියලා මතක් කරනවා මේක තුල මේ අතට දැන් තේරෙන්නේ නැති මේක කරගෙන යනකොට පින්නත් මේ ඒ සඳහා සිහිය ඕනද නැද්ද වීරිය ඕනද නැද්ද ඉවසීම ඕනද නැද්ද අදිෂ්ඨානය ඕනද නැද්ද උපේක්ෂාව ඕනද නැද්ද මේ ඔක්කොම පාරමිතා ගණයට වැටෙනවද නැද්ද ඔන්න ඔය සල්ලේක කරණය තමන්ගේ නිවනට අවශ්‍ය පාරමිතා සපුරනවද නැද්ද? එහෙනම් ගල්ගෙඩි වගේ ජීවත් වෙන්න. හෙල්ලෙන්නේ නැති චරිත බවට පත් වෙන්න. හ්ම්. බුද්ධ ශාසනයේ තියෙන පුංචි දෙයකට පිටින් මම යන්නේ නැහැ කියලා හිතෙන්න. නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගුණවන්ත ජීවිතයට මම හානි කරගන්නේ නැහැ කියලා තමන්ගේ ජීවිතය ඊටාම දැඩි තීරණයකට ගන්න. ඒ හැම එකක්ම අනුන්ගේ යහපතට වැඩිය තමන්ගේම තමන්ගේම යහපත සඳහා මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා නෙක්ඛම්ම සංකල්ප වලින් වාසය කරනවාය කියලා තමන් හික්මෙන්න ඕනේ කියලා බුදුජානක වහන්සේ දේශනා කරනවා. මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා සම්මා සංකල්ප වලින් වාසය කරනවා. මොනවද මිත්‍යා සංකල්ප කියන්නේ? කාම ව්‍යාපාද විහිංසා කියනවා. දැන් ව්‍යාපාද විහිංසා ගැන අපි ටිකක් කතා කරා. දැන් කාම සංකල්පනා ගැන අර ලෝභය ගැන කතා කරපු තැන වගේම පින්නත් මේ මේ සංකල්පනා වලින් අයින් වෙනවා කියන එක ගැනත් ඉතාමත්ම දැඩිව තමන් තේරුම් ගන්න ඕනේ. ඔය කාම සංකල්පනා වලටම නැත්තම් සියලු සංකල්පනා වලට කියනවා විතර්ක කියලා. විතර්කයාගේ ස්වභාවයක් තියෙනවා. දැන් අපි හිත ගැන දේශනාව ආරම්භයේදීම අපි හිත ගැන කතා කරා. එම් ඒ බලන්න ඒ එකතු වෙන ස්වභාවය දැන් හොඳට තේරුම් ගන්න පුළුවන් අපිට. එන්නත් මේ කොහේ හරි තැනකට ගිහිල්ලා අපි දකිනවා යම්කිසි කාමනීය වස්තුවක්. මේකට මම ඔయిత කලින් ගත්ත උදාහරණයක්ම ගත්තාම මේ ආයතන පහසුයි. දැන් අපි හිතමුකෝ අපේ ගෙදර තියෙනවා කළු සුදු රූප වාහිනියක් අඟල් 16ක විතර. ඉතින් ඒකෙන් තමයි අපි රූප වාහිනියේ තියෙන ප්‍රවෘත්ති ටික බලාගන්න ඔක්කොම කරගන්නේ. දැන් කවුරු හරි දැනත්තෙක් යනවා යාළුවෙක්ගේ ගෙදරට. යාම ඒකේ ආලෙන්දයේ මෙන්න කියලා කියනවා අඟල් 32ක් විතර නේද? ලොකු පැතලි තිර තියෙන ඉතින් දැන් ඔය තියෙන බොහෝ සුපෝපභෝගී එකක් තියලා තියෙනවා අර පොඩි. දාලා බලපුවාම එළියට එනවා පේනවා ඒකේ. කියලා හිතන්න පොද. හරි. නේද දැන් නේද මොනවද? ත්‍රිමාණයවත් පේනවා. හ්ම්. ඉතින් මේ වගේ දෙකක් දැකලා කල්පනා කරනවා මේකක් නැත්තම් වැඩක් නැහැ. ඔන්න සිදුවෙන්නේ. හරි. ඒකට කියනවා නිස්සරු දේ සරු විදිහට ගත්තා. කෝකෙන් පේන්නේ එකම දේ නේද? ත්‍රිමාන බලා ගන්න ඕන නම් ඉතින් මේ එළිය බලාගත්තාම ත්‍රිමාන පේන්නේ ආයෙ ඕකෙන් ත්‍රිමානම් බලන්න ඕනේ කියලා නේද? ඉතින් අන්න එහෙම හිතන්නේ නැතුව මේකක් නැත්තම් වැඩක් නැහැ කියලා හිතනවා. අන්න ඒ හිතිච්ච වෙලාවේ දැන් ඇතුනේ කාම සංකල්පයක්. ඒකත් එක්ක ඔන්න ආපහු ගෙදර එන ගම. මේ හිතේ පින්නන්නේ අර ඇති කරගත්ත සිතුවිල්ල හේතු වෙලා ඇහෙන් ඒක දැක්කහම ඒකෙන් ලැබිච්ච සැප වේදනාව ඒකෙන් ලැබිච්ච සැපය සතුට ඒවා හේතු වෙලා එකතු වෙලා මොකද වෙන්නේ මෙන්න සිතුවිලි හට ගන්න පටන් ගන්නවා අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ මොනවද වෙන්නේ මේකක් කොහොමද ගෙදර ගේ කීයක් විතර වෙනවද දන්නේ නැහැ ගෙවන්න ගන්න පුළුවන් දන්නේ නැහැ මන් ළඟ මෙච්චර සල්ලි තියෙනවා ණයට මෙච්චරක් ඉල්ල ගත්ත හැකි හතරම් බට්ටිය කියලා මෙච්චරක් ගත්ත හැකි ඉතින් දැන් නේද හැප්පි හැප්පි හැප්පි හැප්පි හැප්පෙනවා පින්නත් නේද යම් දෙයක් ඕනේ කියලා කාමනීය වස්තුවක් දැක්කහම ඒකත් එක්ක අපි හැප්පෙන්න පටන් ගන්නවා. හරියට අර කුංජි කාලේ තාච්චි පැන්නා වගේ. කොහෙන් හරි රිංගල එහා පැත්තට යන්න හදනවා. ඒ වගේ බාධා ගොඩක් දැන්නවා. මේ වගේ රූපවාහිනියක් ගෙදෙට්ට ගෙන්න ගන්න බාධා ගොඩයි. සල්ලි මදි. මේ වගේ ගොඩාක් බාධා තියාගෙන නමුත් හිත මොකද කරන්නේ? අන්න අර වස්තුවත් එක්ක හැප්පෙනවා. එන්න ඒකට කියනවා කාම විතරකේ ස්වභාවය තමයි හරියට දුන්නෙන් විද්ද ඊතලේ වගේ. හරි? විද්දට යන්නේ අරමුණට. ඒ අරමුණට යනකම්ම ඒක යනවා වගේ මොකද වෙන්නේ? මෙන්න මේ විතර්කය පින්නන්නේ ගිහින් නවතින්නේ කවදා හරි ඔය විදිහට හිතලා හිතලා හිතලා හිතලා හිතෙනවා පහළ වෙනවා. අන්න ඒක හිතලා හිතලා අවසාන ප්‍රතිඵලය මොකද්ද? ගිහින් නවතින්නේ රූපවාහිනිය උස්සගෙන ගිහිලා කැබිනට් එක උඩින් රූපවාහිනිය තිබ්බ දවසට තමයි ඔන්න හරි. කමක් නැහැ ගිහින් තියාගන්නකො නිදහස්ද? දැන් ගේ වහලා දාලා යන්නත් බැහැ. හරිද? ඈ මොනවා දැන් ඒක ආරක්ෂා කරන්න ඕනේ. නේද? ඒකට අදාළ වෙන තව දේවල් තියෙනවා. මේක මෙතන නිකන් මේ පරණ කබඩේ කුඩින් කියලා බෑ. මේකට හරියන එකක් හොදේ. ඔය විදිහට පින්නත් මේකේ ඉවරක් නැහැ. මහා බරක් ඊට පස්සේ. ඉතින් නැතුව බැරි දෙයක් හදාගත්තා. සංකල්පනා හදාගත්තා. එතකොට කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියන එකට පොඩ්ඩක් හරි ඉඩ දුන්නොත් පින්නත් නේ. ඒක බෝ වෙනවා. හරියට නිකන් තුවාලයකට සැර එකතු වෙනවා වගේ, කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ. හරිද? අසනීපයේ විස බීජ ඇති වුණොත් අසනීපයක් හැදෙනවා වගේ. අන්න ඒ විදිහට පින්නත් මේක අපි දන්නේ නැහැ මේ වැඩ පිළිවෙල. දන්නේ නැහැ මේක වැවෙනවා කියලා දන්නේ නැහැ. මේක එකතු වෙනවා කියලා දන්නේ නැහැ. මේක වැල් පොලිය තියෙන්නේ කියලා දන්නේ නැහැ. අන්න ඒක හින්දා මොකද කරන්නේ? කාම විතරකවලට ඉඩ දෙමින් වාසය කරනවා. ඉතින් අන්නය මේ මෙවැනි සංකල්පනාවල හිටපු දෙන් මම මේකට ඉඩ තියන්නේ නෑ මම මේකට කියන්නේ නෑ කියලා හැම වෙලේම නෙක්කම්ම නෙක්කම්ම නෙක්කම්ම සංකල්පනාවට ඉර දෙන්න ඕනේ අර රූප වාහිනිය තිබ්බත් මේ රූප වාහිනිය තිබ්බත් එකයි තියෙන්නේ නේද එකයි තියෙන්නේ ඇඳුම් ගැනම කල්පනා කරන්න මේ ළඟදී මම එක කොළඹ ප්‍රදේශයේම තැනකින් යනකොට වෙසක් කාලේ හරි වැඩක් කරලා තිබ්බේ විලාසිතා නිවාස තියෙන තැන් තැන්වල දැන් අවුරුදු කාලේ ඒ පැත්තෙන් යනකොට තිබුණා අර කාටද ඉන්නේ බොනික්කෝ වගේක් ඒවට අඳනවා කියන්නේ. ඈ පාට පාට ඒවා අඳලා තිබ්බා. දැන් වෙසක් කිප් වෙනකොට මොකද කරලා තියෙන්නේ? සුදු පාට ඒවා අඳලා තියලා. ඇයි ඒ? දැන් මේ කාටද මේවා මේ බෞද්ධයන්ට සිල් ගන්න අයට, පන්සල් යන අයට මොනවාද? පන්සල් යන විලාසිතා. හරිද? පන්සල් යන විලාසිතා දැන්. ඒ මොකද? ඒකට තමයි දැන් කාගෙත් pore අල්ලන්නේ. ඒ මොකද මේ මේ කුණු වෙච්ච ශරීරය වහන්න එක එක විලාසිතාවල් ඕනද? පිනන්නේ ඇඳුම් ඕනේ. හැබැයි පිරිසිදු ඕනේ. හරිද? කෙනෙකුට ප්‍රසන්න භාවයක් ඇති වෙන්න මොකද එහෙම හරි මේ තියෙන කුණු ගඳ ටික වහලා නේද මේ තියෙන ශරීරය අන් අයට පිළිකුලක් අන් අයට පිළිකුලක් උපදින එක අවම කරන්න අවම කිරීම සඳහා මේක අධික ලෝභයෙන් මම මේ જાති එකක් මඳින්න ඕනේ මේ જાති එකක් මඳින්න ඕනේ කියලා ගන්නෙ නැතුව අන් අය මේවා කරපු දෙයින් මම හරි අමාරුයි පින්නන්නේ මේ gedare ඉන්න අයගෙන්ම අමාරුයි නේද? ඕ මොකද ඇටි ඔහොම දඳින්නේ කියලා දෙන්නේ නැහැ තමන් මේ මේ වැඩේට ඉඩ දෙන්නේ නැහැ. ඈ ඉතින් එහෙම ඒවට ඒවා ඒවා එහෙම තියෙදි තමන් ධර්මයේ තුල තියෙන්නේ මොකද්ද ධර්මයේ තුල තියෙන්නේ මොකද්ද කියලා බලලා ඒ ධර්මානුකූලව තමන්ගේ හිතට කෙලෙස් උපදින්නේ නැති විදිහට දැඩි තීරණයක සමාදන් වෙලා වාසය කරන්න. අන් අය විලාසිතා කරපු ආවේ මම කරන්නේ නෑ. මම කරන්නේ නෑ කියලා තමයි නේද? නැත්තම් වෙන්නේ මොකද්ද? සිල් ඇඳුමටත් විලාසිතා එකතු වෙනවා. සිල් ගන්න දෙන අයත් විලාසිතා සිල් ඇඳුමකින් වටිනා ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා වටිනා උපකරණ අරගෙන ඇවිල්ලා අන් අයට පේන්න ඉහළ පළන්තියේ සිල් සමාදන් වීමක් සිද්ධ වෙනවාය කියලා පටන් ගන්නවා. ඒ මේවා සියුම් සියුම් කාරණා වුණාට තමන්ගේ කෙලෙසුයි එතන ඉස්මතු වෙන්නේ. යමක් ප්‍රදර්ශනය කරන්න අපි සිල් සමාදන් වෙන්න ආයුතු නැහැ. හොඳයි. එහෙනම් ඔන්න අනිත් අය මේ අනිත් අයට මේ මේ වගේ දේවල් කියනවා මට මේ වගේ දේවල් නැතුව බෑනේ කියලා එහෙම හරියන්නේ නැහැ. හරි දේ හරි විදිහට. එහෙනම් ඔන්න සම්මා සංකප්ප කියන තැන තියෙන මේ අතු දන්නවා. තව බොහෝ දේවල් තියෙනවා. ඊළඟට අපි අතර කතා කරා සම්මා වාචා කියලා ආයතරයක් එනවා. ඒතර සම්මා වාචා කියන තැන අපි කතා කරපු ටිකක් කරන එහෙනම් දැන් මිත්‍යා වාචා වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා වාසය කරනවා කියන තැනකම එන්න ඕනේ. ඊළඟට සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඔය විදිහට. දැන් පින්නන්නේ ඔය කීපයක තියෙන කාලයේ තියෙන විදිහට අපි කීපයක් ගමු සමහර වෙලාවට. දැන් අද තියෙනවා සමහර තරුණ අයට ප්‍රශ්නයක් මේ ධර්මම නිකන් උපාසකයෝ වෙන්න ඕනේ උපාසිකාව වෙන්න ඕනේ ධර්මව භාවනා කරන්න ඕනේ මොකද එහෙනම් දැන්ම භාවනා කරන්න ඕනේ මොන සංකල්පද එතකොට යහපත් සතිද මිත්‍යා සතිද යහපත් සමාධිද මිත්‍යා සමාධිද නේද වැරදි වැරදි දේවල් දැන් දැන් සින්දුවක් අහනකොට සතුටක් උපදිනවද ඔව් Taman කැමති අපි දමු රාගධාරී කියලා නේද මොනවා හරි අපි කියන ඒවා ඉතින් හොඳ ඒවානේ අනිත් ඒවා ගැන ගෝසාකාරී නෙවෙයි කියලා ඔන්න ඒ දේවල් වලින් කොහොමද කියන බණ්ඩේ සතුට උපදින්නේ? යම්කිසි ලස්සන නැත්නම් රාගයට බර සංගීතයෙන් කෙනෙකුට සතුටක් උපදින්නේ මොකද? ඒකේ තුල තියෙන යම්කිසි సౌందర్యාත්මකව තියෙන කනට ප්‍රියෝපද වෙන දේ හින්දා තියෙන දුක් ගොඩක් යට යනවා නේද? ඒ කියන්නේ ඇයි දුක්කට යනවා කියන්නේ උතන මේ දුක් නැති වෙනවා කියන එක නෙවෙයි. පින්වත්නි අර ඒ කර්ණ රසායන දේ තුල එක දිගට එක දිගට එක දිගට සිතුවිලි සකස් කරගන්න සකස් වෙනවා. ඒකෙම ඒකෙම ඒකෙම නැවත නැවත නැවත නැවත ඒ ආරම්භණයේ හිත සකස් වෙනවා. ඒක තුලින් සතුටක් උපදිනවා. හරිද? ඒක තුලින් සතුටක් උපදිනකොට මොකද වෙන්නේ? Taman හිතනවා ඒක සතුටක් නෙවෙයි. ඒක බොහොම සතුටක් නේ. මොන සමාධියක්ද ඒක? මිත්‍යා සමාධිය. ඔන්න හරි වැඩක් වුණා ඊයේ පෙරේදා. සංසේ දේශනා කරපු විදිහට සමාධියක් ඇති කරවන්න අවශ්‍ය කරන කුසල උපදේශ බොහෝ දෙනා දෙමින් පවතිනවා මේ කාලේ. ගුරුවරු, හොඳ ගුරුවරු මොකද කරන්නේ? කුසල වර්ධනය කරන්න අවශ්‍ය උපදේශ දීලා ඒ කට්ටිය තනියම භාවනා කරන්න දානවා. එතකොට ඒ කට්ටිය මොකද කරන්න ඕනේ? තමන්ගේ කුසලය සම්පාදනය කරගෙන ක්‍රමානුකූලව අකුසලය යට කරගෙන කුසල ආරම්මණයෙහි නැවත නැවත නැවත නැවත හිත යොදනකොට ප්‍රීතිය සැපය ඉපදෙමින් ටික ටික ටික ටික අර කෙලෙස් සංසිඳුවමින් නීවර ධර්මයන් යටපත් වෙමින් තියෙනවා. හරිද? ඒ අතර වාරයේ සමහර ඇත්තෝ පුදුම වැඩ කරනවා. හරිද? ඒ මොකද්ද? ඉඳ ගන්න කියනවා ආපු ගමන්. ඉඳගන්න කියලා මොකද කරන්නේ? මොකක් හරි දෙනවා භාවනා කමතන. දීලා කියනවා ඒක දීලා විනාඩියක් යන්න ඉස්සලා කියනවා හා දැන් ප්‍රථම ධ්‍යාන අධිෂ්ඨාන කරමු. පින්වත් මේ දැන් සිද්ධ වෙන දේ දන්නවද? මේ මේක අහලා තියෙනවද මනෝවිද්‍යාවේ එක උපක්‍රමයක් තියෙනවා මෝහණය කරනවා කියලා. හරිද? එතකොට මෝහණය කරනවා කියලා මනෝවිද්‍යාවේ යම් කිසි ක්‍රමයක් තියෙනවා. ඒ මොකද මොකක් හරි දෙයකට තව කෙනෙක්ගේ શબ્දය භාවිතා කරගෙන හෝ තව කෙනෙක්ගේ බලපෑම් භාවිතා කරන ආද මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කිව්වම ඒ තැනත්තාගේ හිතේ යම්කිසි මනෝභාවයක් ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන එකට එයා හිතනවා දැන් ඒ මම කියන කෙනා පින්වත්නි ප්‍රකාශයන් නිකුත් කරලා තිබ්බා අහවල් කෙනා මාව ප්‍රථම ධානයේ යෙදුවා. එහෙමයි කියන්නේ. අනිත් කෙනාට කියනවන්නේ එහෙම. අහවල් කෙනා මාව ප්‍රථම ධ්‍යානෙට දැම්මනේ. ඔයත් එන්න ඔයත් එන්න. හරි. බුද්ධ ධර්මයේ එහෙම එකක් තියෙනවද ප්‍රහාරේ? බුදුරජාණන් වහන්සේ කාම හරි ප්‍රථම ධ්‍යානෙට දැම්මද මොන හරි සද්දයක් හරි මොකක් හරි එකක් කරලා නෑ ප්‍රථම ධ්‍යානයේ ඉතා පැහැදිලිව දේශනා කරා ප්‍රථම ධ්‍යානයට යන වැඩ පිළිවෙල මොකක්ද කියලා. අපි එක සැරයක් මතක් කරා මේ ඇත්තන්ට සාමාන්‍ය ඵල සූත්‍රය වගේ සූත්‍ර ධර්ම මේ කතා කරගෙන අපි හැම එකකින්ම ඔය කියන සල්ලේඛකරණය සිද්ධ වුණත් පින්වත්නි ඊළඟට අපි කතා කරන ඔකත් එක්කම ටිකක් වේගෙන් කතා කරන චිත්තුත්පාද පරයය කියන කාරණාව Taman තුල සම්පූර්ණ වෙනකොට උපදින්නේ කුසල හැඟීම. ඒ කුසල හැඟීමත් එක්ක එයා ඉස්සෙල්ලාම නවතින්නේ කොතනද? ප්‍රථම ධානය. එතකොට ප්‍රථම ධානයට යන්න මේ කියන කාරණා මේ විදිහට සල්ලේඛකරණයක් තියෙන්න ඕන ඉස්සෙල්ලා. සල්ලේක පරයයන් පටන් ගන්න වෙනවා ධ්‍යාන මට්ටම් යන්න. එතකොට එහෙම නැති එක්කෙනෙකුට හදිස්සියෙම පුළුවන් දර කරන්න කාගේ හරි එක්ක භාවනා කියවීමකට හිත යොමු කරගන්නවා. නැත්නම් කවුරු හරි කියනවා ඔයා දැන් හද ප්‍රතිස්කන්ධය යන අධිෂ්ඨාන කරන්න නාසිකාවග අරමුණු කරගෙන ප්‍රධාන ධ්‍යාන අධිෂ්ඨාන කරන්න. අරයත් මොකද කරන්නේ එකපාරටම අර එයා අර අරයා කිව්ව විදිහටම මේ මොකක් හරි එකක් ගැන හිතලා ඔන්න ඉන්නවා. ඉන්නකොට නම් පොඩි අමුත්තක් දැනෙන මොකක් හරි. හරිද නිකන් වෙන සිතුවිල්ලක් ආවේ නැහැ වගේ හදිස්සි අමුත්තක් දැනෙන. එයා හිතන එකපාරටම මේක ප්‍රථම ධ්‍යානය කියලා. අදිෂ්ඨාන කරලා ධ්‍යාන වලට යන්න බැයිද? පුළුවන් කාටද? ධාන වශී කරගත් අයට. ගරිල ඕන ඕන විදිහට අදිස්ථාන කරලා යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක මොකක්වත් නොකරලා නෑ. සිල් රැකලත් නෑ. හරිද? කුරකකම් අඩු කරලත් නෑ. ඊර්ෂ්‍යාකම් අඩු කරලත් නෑ. මොකවත් නැතුව ගිහිලා ඉඳගෙන මෙන්න ගෙදර යන්නේ මම ධ්‍යානලාභියෙක් වුණාය කියලා. කියලා දුන්න එක්කෙනයි අනිත් එක්කෙනයි නේද? ඔක්කොම වැටෙන්නේ කොහෙද? දුසරිතේහි සුචරිතේහි විපාක ඇත. මිත්‍යා දෘෂ්ටි සමාදානය කියලා කියන්නේ ඉතාම භයානක කාරණාවක්. ඉතින් බලන්න මේ මේක මේකට කියන්න වෙන්නේ මොන සමාධිය කියලාද එතකොට? මිත්‍යා සමාධිය කියලා. එතකොට අනිත්‍ය ඔය විදිහට මිත්‍යා සමාධිය ඇති කරගත්තා වේ ඔය ඔය තැන්වල දුවපුවා වේ මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරනවාය මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරනවාය කියලා තමන් හිතෙන්න ඕනේ. අනිත් අය මේ වගේ දේවල් ඇති කරගන්න අතරේ මට ඔය කියන හදිස්සි මාර්ගඵල හදිස්සි ධ්‍යාන මට ඕනේ මම මොකක්ද බුදුහාමුදුරු දේශනා කළා කියන්නේ කියලා කුසලයෙන් වර්ධනය කරගන්න ධ්‍යාන ආදිය වර්ධනය වෙනවා පින්නත් මේ බුදුජාන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ හෙලිපෙහෙලි වෙන්න ඉස්සෙල්ලා ධ්‍යාන තිබ්බද නැද්ද? එහෙනම් දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මම ධ්‍යානලාභියෙක් බවට පත් වෙන්නේ මොකක් අරමුණු කරගෙනද? නිවන් අරමුණු කරගෙනයි. එහෙනම් වෙනත් බොහෝ බොහෝ දේවල් තියෙන්න පුළුවන් මම ඒවා තුළ මිත්‍යා සමාධියට මම යන්නේ නැහැ. ඒක කොච්චර රසයි කියලා කවුරු හරි කිව්වත්, කොච්චර සුවයි කියලා කිව්වත්, කොච්චර සුන්දරයි කියලා කිව්වත් මට එකෙන් ඇති වැඩක් නෑ මං මේ පැත්තට නැඹුරු වෙන්නේ නෑ කියලා තමන්ගේ පැත්තෙන් ඒ වැරදි පැත්තට යන එක නවත්ත ගන්න අවශ්‍ය කරන සියලු දේ සකස් කර ගන්න ඕනේ. ඊළඟට මිත්‍යා ඥාන සහ මිත්‍යා විමුක්ති. පින්වත්නි සමහර ඇත්තෝ මෙන්න මෙහෙම කල්පනා කරනවා. දැන් අර කාක උපමාව ගැන දන්නවද? දැන් පින්වත්නි යම් කිසි කෙනෙක් සීල විසුද්ධියෙන් සම්පූර්ණ වෙලා ඊළඟට චිත්ත විසුද්ධියටපත් වෙලා ඊළඟට දිට්ටි කාංකා විතරණ මග්ගා මග්ග ඔය විදිහට ඥාන දර්ශන ප්‍රතිපදා ඥාන දර්ශන මේ විදිහට ඉදිරියට ඉදිරියට තමන් තමන්ගේ හිත සකස් කරගෙන ඉදිරියට ගිහිල්ලා දැන් අපි අහලා තියෙනවනේ උදය උදයවගේ ඥානය ඒ කියන්නේ මේ සංස්කාරයන්හි ඇතිවීම නැතිවීම හොඳට මෙනෙහි කරගෙන ගිහලා අර මග්ගා මග්ග කියන තැනොත් එහාට කියලා දැන් යම් කිසි වෙලාවක පින්නත් මේ ඒ කියන්නේ නියම මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා දැනගන්නවා දැනගෙන තව ඉදිරියට ගිහිල්ලා සතිපට්ඨානය කියන තැනට එනකොට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන තැනට ඇවිල්ලා ඔය නව මහ විදර්ශනා කිව්වේ ඒකයි ඔතනින් එහාට මාර්ග සිතටපත් වෙන්න පින්නත් මේ තැනත්තා එක්ක අනිත්‍ය මෙනෙහි කරගෙන ඉස්සර අනිත්‍ය ලක්ෂණය මේ සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණය නැත්නම් අනාත්ම ලක්ෂණය එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරගෙන ඒ තුලම සංස්කාරයන් තුල කරකිරීලා ඒකාරම්මණයක සංස්කාර අතහැරීමේ ප්‍රබල හැඟීමක් වර්ධනය කරගෙන වාසය කරන්න ඕනේ දැන් ගොඩ බිමක් පේන ප්‍රාණාදක නැත්නම් මොකද කරන්නේ මේ කාක්කව නිදහස් කරනවා මේ නිදහස් කරපුවා දැන් නිදහස් කරපු කාක්කා උඩ යනවා උඩ ගිහිල්ලා ආය ඇවිල්ලා කුඹගහේ වහන්නේ එයාට යන්න තැනක් නැත්තම්. ආය ඇවිල්ලා කුඹගහේ වහන්නේ එයාට යන්න භූමියක් නැත්තම්. ඒ කියන්නේ එයාට උඩ ගියාට පස්සේ ගොඩබිමක් දැක්කම එයා ඉදිරියට ගියේ පැත්ත බලාගෙන මේ පැත්තට නගරයි. ඒ කියන්නේ මේ පැත්ත ගොඩබිමක් තියෙනවා. එහෙම නැත්නම් එයා රවුම ගහලා ඇවිල්ලා ආය කුඹ ගහේ ගහනවා. අන්න ඒ වගේ පින්නත් මෙන්න මේ වගේ උපමා. ඔය ධර්මයේ තුල හම්බෙලා සමහර අය මොකද කරන්නේ? ඕක Tamanට උනා කියලා හිතාගන්නවා. හරිද මම නිවන් අරමුණු කරගත්තා. හරි දැන් මගෙන් ඊයේ පෙරේදා කෙනෙක් අහනවා මේ ඇස් දෙක පියාගත්තාම රූප වාහිනිය පේනවා වගේ මේ පෙර භවය දකින්නවා පේනවා හම්දුනේ පෙර භවය මට පේනවා. ඊළඟට මේ ආලෝකයක් දැකලා ආලෝකයේ දිගේ මම ඉස්සරහට ඉස්සරහට ගියා මගේ හිත එකතු වෙනවා. දැන් මේ මේ වගේ දේවල් හින්දා ඒ අය සමහර වෙලාවට මම සෝවාන් පරස්තය, සකදාගාමීය, අනාගාමීය. දැන් අර අර කාක උපමාවත් කරන සියලු සංස්කාරයන් අතහැරියා කියලා සමහර අයට කියන සමහර අය භාවනා කරන්න කියනවා. භාවනා කරන්න කියන දවස් කීපයක් හරි ඒකලා කියනවා ආ දැන් ඇස් දෙක පියාගෙන ඔක්කොම අතහරින්න ඉතින්. දැන් ඉතින් අරයා මොකද කරන්නේ? දැන් ඔක්කොම අතහරිනවා. හරි ඊට පස්සේ දැන් අතහැරලා දැන් දැන් නිවන ගැන තියෙන ආසාවත් අතාරින්නවා. දැන් දැන් දැන් අපි සිතේ ස්වභාවය ගැන මුලික කතා කරන්නේ. ඉන්නත් මේක බුද්ධ නියමය. මම මේ කවුරුවත් වෙලා දකින්නව නෙවෙයි කවුරුවත් කෙනෙක්ව වෙලා දකින්නව නෙවෙයි ස්ථානයක් වෙලා දකින්නව නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඇත්ත කතා කරන්න ඕනේ ගුණවන්තකමක් තියනවා නම් ඒ ගුණවන්තකම සහ යම්කිසි අගුණයක් තියෙනවා නම් ඒ අගුණය පෙන්වා දෙන්න ඕනේ කියලා. හරිද? ඇයි ඒ නැත්තම් දැන් අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේ නිගණ්ඨනාථ පුත්‍රගේ හිතරිදේ කියලා හරි එයාගේ සගයන්ගේ හිතරිදේ කියලා හරි අනේ ওই මනුස්සයා හරි හොඳ වැඩ කරන කෙනෙක්. එයා ළඟ තියෙන ධර්මයක් හරි හොඳයි. ඉතින් මේක කොච්චර දුක් විඳිනවද? නේද? අපි ආගෙන හොඳයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක වචනයක් කියුණා නම් කී දෙනෙක් මුලා වෙලා ඒ පැත්තට යනවද? නේද? කී දෙනෙක් මුලා වෙලා ඒ පැත්තට යනවද? ඒකින්ද යම්කිසි ධර්මතාවයක අගුණයක් තියෙනවා නම් මුලාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒක එලි කරන්න කියලා. ඒක වැඩි දෙනාගේ යහපත සඳහා. එතකොට දැන් මොකද කරන්නේ? අර භාවනා කරපු කෙනාට අර නිවන ගැන තියෙන ආසාවත් අතාරින්න කියනවා. අතහැරලා දැන් ඉන්න කියනවා. දැන් එතකොට මොකක් හරි වෙනවා ඉතින් මෙතන. වෙලා දැන් ඔක්කොම ඉවර කළා දැන් එකවර ඉවර කරනවා මේ කතන්දරේ. ඉවර කරලා අහනවා කොහොම බලන්න කලු පසුබිමක් මතුවෙච්ච අර නිවන ගැන තියෙන මේ ආසාවත් අතාරින්න කිව්වහම කිසි දෙයක් නැති කළු පසුබිමක් ඒ වගේ වෙලා හිටියයි කියන්නකො බලන්න කියනවා. එතකොට මොකද කරන්නේ? කට්ටියක් අත උස්සනවා පුළුවන්. කට්ටියක් අත උස්සන අපිට එහෙම වුණා. එතකොට කියනවා ආ ඔන්න ඔය කට්ටියට සංස්කාර අතහැරුණා. එක සැරයක් සංස්කාර අතහැරුණා නම් එයා සෝවන් වුණා. දැන් මොකද කරන්නේ අර සෝවාන් වෙච්ච කට්ටිය බදාගෙන අඬනවා නේ අපි සෝවාන් වුණා ආය අක්කේ අපි යන්නේ නැහැනේ දැන් ආය අපාය යන්නේ නැහැනේ අරව මේවා කියලා උන දේ දන්නෙත් නැහැ අයින් වෙච්ච දේ දන්නෙත් නැහැ මොනවත් දන්නේ නැහැ ඉතින් මහා පාපයක් මහා අකුසලයක් ඇයි අරගේ වීර්ය අතහැරෙන්න පුළුවන්කමක් තියෙනවා අන්න ඒකට කියනවා මිත්‍යා ඥාන කියලා හරිද ඒකට කියනවා මිත්‍යා ඥාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සහතික දෙන සෝවාන් වලින් මට වැඩක් නැහැ කියලා නේද බුදුරජාණන් වහන්සේ දැනගෙන කියන සහතික දෙනවා කියලා නේද ඒ වගේ මිත්‍යා ඥානය කියන්නේ වැරදිමේ ඥාන වලින් මට ඇති පළක් නැහැ මම බුදුරජාණන් වහන්සේ මේ ඥානය උපදවා ගන්න හැටි දේශනා කරලා තියෙනවා මම ඒක තුල හික්මෙනවා කෙටි ක්‍රමයක් තිබුණා නම් මගේ බුදුරජාණන් වහන්සේ ඒ කෙටි ක්‍රමය මට දේශනා කරන්න නැතුව ඉන්නේ නෑ කියන විශ්වාසය අපිට තියෙන්න ඕනද නැද්ද? පැහැදිලිව තියෙන්න ඕන. ඇයි ඒ? මෙච්චර මහා කරුණාවක් තියෙන බුදුරජාණන් වහන්සේ වෙනත් කෙටි ක්‍රමයක් හංගලා නේද? එක ශ්‍රණයක්වත් හිස ගිනිගත්තෙකු ඇඳුම ඇඳුම ගිනිගත්තෙකු ඒ ගිනි නිවනට වැඩිය වේගෙකින් කුසල් වඩන්න කියපු බුදුරජාණන් වහන්සේ ඒ කෙටි ක්‍රමය අපිට කියලා දෙන්න නැතුව ඉඳීද? එහෙනම් ඉතින් මේ ධර්මතාවය තුළ මං හික්මෙනවා. මට මේ නැති ඥාන වලින් ඇති වැඩක් නෑ. කවුරුවත් කිව්වට මං සතරදාගාමි සෝවාන් හරි අනාගාමි කියලා මං ගණන් ගන්නෙ නෑ. මම ඒවයෙන් අතමෙදිලා මම මොකද කරන්න ඕනේ? මං කුසලයේ වර්ධනය කරගෙන යනවා. හරිද? ආන්ගේ විදිහට තමන් අනුන්ගේ මේ තියෙන නේද අද අද ලංකාවේ වැඩිපුර මොකද වෙලා තියෙන්නේ? බෞද්ධත්ව තරම් හැල්මේ දුවන පිරිසක් නැති තරම් පින්නන්නේ පොඩි දෙයක් ඇති කොහේ හරි එක දෙයක් මතු වුණොත් එහෙම මොකක් හරි එකක් නේද ඉතින් පස්සේ දුවන ඉවරක් නැතුව පස්සේ දුවන නේද අපිට හරිය බයක් තියෙනවා කවුරු හරි ලෞකික ධ්‍යාන වර්ධනය කරගෙන අඩියක් උඩ ගිහිල්ලා පෙන්නුවොත් එහෙම හැබැයි එයා ඊට පස්සේ මොන්න ධර්මයේ කිව්වත් අය ඔක්කොම ප්‍රතික්ෂේප කළා මන්නම් දන්නවා මුළු බෞද්ධ ජනතාවේ 80%ක්වත් අඩියක් උඩ ගිය කෙනා පිටිපස්සේ නම් එයා මොනවද උවත් යනවා. ඒ තරම් නේද මේ ප්‍රාතිහාර්ය වගේ දේවල් ගැන අමුතු අමුතු දේවල් වලට අපිට පුදුම නේද පුදුම විදිහට ආපස්සට යන ස්වභාවයක් වෙන එකකින්ද කාටවත් ජරහන්න නෙමෙයි පින්නත් අපි අපේ නිදහසේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මය තුළ Tamange හිතේ කුසලයේ වර්ධනය කරගන්න ඔය විදිහට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්න වෙනවා හරිද එහෙනම් මිත්‍යා ඥාන මිත්‍යා විමුක්ති එතකොට මිත්‍යා විමුක්ති කියන එකත් එහෙමයි ඒ කියන්නේ මේ සිතෙන් නිදහස් වීම මේ සංස්කාරයෙන් නිදහස් වීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මෙදෙන්න නම් මාර්ග ඵල කියන පැත්තට ගිහිල්ලයි මෙදෙන්න ඕන. ඊට මෙහා තියෙන ඊට මෙහා තියෙන ලෞකිකත්වය තුල ඉඳගෙන හරි වැරදි විදියට හරි කවුරු හරි මේකයි ලෝක විමුක්තිය කියලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒවා සමහරවිට හරි ලේසියි. නේද? සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ මේ මරුණාට පස්සේ ආයෙ නෑ එතනින් ඉවරයි.